ඉස්සරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකටයි සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කරමු තරංගයන් ඉල්ලා සිටිමු ටිකිට් පස්සේ සභාගත කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න පහක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්ස මාගේ දෙවන කමඨහන් වார்த்தාවයි සක්මන් භාවනාව හොඳින් කරගෙන යමි පර්යංක භාවනාව පසුගිය දිනක සවස් කාලයේ රාත්‍රී 8ට පර්යංක භාවනාව සිදු කරන විට එක් අවස්ථාවක මගේ සිරුර නොසෙල්වි පොළවට සවිකර තිබෙන ආකාරයක් දැනි ශරීරයට ඊතා සුවයක් දැනි නොයෙකුත් ආකාරයේ රූප දැකීමේ අවස්ථාවක් ඇතිවිය. එය ඊතා ප්‍රනීත අවස්ථාවක් වූ අතර දිස් වූ රූප ගල් රූප ආකාරයේ දැඩි රූප විය. මෙම අවස්ථාවේ කිසිම ශරීර අපහසුතාවයක් නොදැනුනි. මෙසේ වැඩි වේලාවක් ගත කිරීමට මා තුළ උනන්දුවත් උනන්දුවක් ඇති වුවත් කාලය අවසන් බව දැනී ගිය හේයින් නැගිටීමට අදහස් කළෙමි. එදින රාත්‍රියේ මා ඊතා ප්‍රබෝධයෙන් නිින්දට ගිය අතර පසුදින කලින් නැගිට එම తත්වය නැවත ලබා ගැනීමට පර්යංකයට ගියත් කීප වරක්ම දරන ලද උත්සාහය අසාර්ථක විය. ගැටලුව 1 මෙවන් අවස්ථාවක මෙම తත්වයෙන් වැඩි කාලයක් රැඳී සිටීම තුලින් එම తත්වය නැවත නැවතත් ඇතිකර ගැනීමට උදව් වේද නොයසේනම් ඒ අනිත්‍ය බව සලකා භාවනාව ඉදිරියට කරගෙන යා යුතුයද දෙවෙනි ප්‍රශ්නේ පර්යංක භාවනාවේ විනාඩි 45ක පමණ කාලයක් ගත කළ විට දැනෙන ශාරීරික අපහසුතාවය නැතිවන තෙක් එය මෙනෙහි කිරීමට නොහැකිවන අවස්ථාවල ඉරියව් මාරු කිරීම සුදුසුද? වැරදි ඇතොත් සමාවන සීක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. පළවෙනි කොටස සලකා බැලිය යුතු භාවනා කරගෙන යනකොට අර දෙවෙනි කොටසේ සඳහන් කරන විදිහට ඉන්න බැරුව වසන්න බැරුව දරා ගන්න බැරුව භාවනා කරන අතරේ වරින් වර වරින් වර බොහෝම ප්‍රියමනාප තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඇති වෙච්චාම අර පීඩාවට එහෙම නැත්නම් දරතේට පරිලාහයට සාපේක්ෂව අර ඇති වෙච්ච එකට ලොකු ප්‍රේමයක් ඇති වෙනවා. ඉතින් ඒක දිගට පාත්තන්න ඕනේ ඔක්කොම පිළිගන්න. නමුත් එහෙම මනාප වෙච්ච පමණින් ඒක වෙන්නේ නැහැ. නමුත් එකක් ඔප්පු වෙනවා. තමන්න භාවනා කරුවොත් නිවන් දකින්න පුළුවන් බවට සාක්ෂියක් වෙනවා. ඉතින් ඒ නිසා නැවත නැවත ඒක කරන්ඩ ලැබුණා නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්න ගියොත් මේ ලැබීම අහේනියට හිටිනවා. මේ ලැබීම මට පින තියෙනවා. මට කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා අවශ්‍ය පසුබිම් සාධක ආසන්න කාරණා අඩුම කඩුම සකස් කරලා දෙන එක මිස ප්‍රතිඵල අපේක්ෂාවක් කරන්න එපයි කියලා කියනවා. ප්‍රතිඵල ලැබීමට අවශ්‍ය කරන පසුබිම් සකස් කරලා දෙන එක විතරයි යෝගාවචරයට කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපයි කියලා කියනවා. ඉතින් ඒක තමයි මේ භෞතික ලෝකේ කාම ලෝකයෙන් වෙනස් වෙන දේ. කාම ලෝක අපි කරන හැම එකටම ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා. ඒකෙන් තමයි අපි උනන්දු වෙන්නේ. ආගමික ලෝකේ අපි සියල්ල කරන්න තියෙන උතුම් දේ කරනවා. උපරිමයෙන් කරනවා ප්‍රතිඵල අපේක්ෂා නොකර. ඒක තමයි නිවන කියන්නේ. ඒ නිසා මේක හොඳයි. නමුත් හොඳ නෑ. නැවත අපේක්ෂා කරලා බලාපොරොත්තු සුමුණොත් ඒකෙන් හොඳක් වෙන්නේ නෑ. නිසා නැවත නැවත කරන්න පුළුවන් වෙච්ච ලදිකට ඉන්න. නමුත් දිගට ඉන්න අපි කැමති වුණාට ඒක හිතින්නේ නෑ. ඉතින් ඒ නිසා නැවත නැවතත් කරන්න දෙවෙනි එකේදී මේ විදිහට දෙවෙනි ප්‍රශ්න කොටසේදී කායික වේදනාවක් ඇවිල්ලා පුළුවන් තරම් උත්සාහ කරන්න. එතකොට තමන්න තේරෙනවා මේටි ඉස්සෙල්ලා දවසේ මේ වගේ කායික වේදනාවක් කාට වැඩිය පොඩ්ඩක් චිත්තක්ෂණයක් විනාඩියක් මට දින්න පුළුවන් කියලා ඒක තමයි බහනා දියුණුව කියන්නේ. ඊට පස්සේ ඕන්නම් ඉරියව මාරු කරන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට වැඩිය අද පොඩ්ඩක් ඉවසුවා. ඊට වැඩි පොඩ්ඩක් තමයි කාගෙන ගියා. යන්න ඕනේ. අන්නේ පණිවිඩය විතරක් යනවනම් ඒ ඉන්නට වැඩිය පොඩ්ඩක් කරලා දරා ගන්න බැරි නම් ඉරියව් මාරු කරලා හෝ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අදිස්ථාන කරන අනිද්දාසයපම මීටත් වැඩිය පොඩ්ඩක් ඉඳලායි මං එක්ක ඉරියව් මාරු කරන්නේ කරන දෙයක් කරන්න කියලා එන්නේ එන්නේ එන්නේ ටික ටික ටික ටික අනුපූර්ව ක්‍රමයට විශ්ීමේ ශක්තිය වැඩෙනවද කියන එක කියනවනම් මේ දෙවෙනි කොටසට උත්තරයක් දෙන්න තිබුණා. ඒක ඒක කියවිලා නැහැ. මේ විනාඩි 45කට පස්සේ එන මේ දරා ගන්න බැරි තත්ත්වෙ වෙනදත් එක්ක බලනකොට කාගෙන ඉන්න පුළුවන් ගතිය වැඩිවීමක් අඩුවීමක් වෙලා තියෙනවද කියන එක වාර්තා කරන තරම් යෝගාවචරගේ මනස පැහැදිලි වෙනවනම් කමඨාන සුද්ධ උනා කියතයි. එහෙම නැතු මේ නැගිටින ක්‍රමේ ඒකේ තියෙන අඩුපාඩු හොයන්න හදනවා කියලා කියන්නේ තාම මේ කියන්න ඕනේ කාරණාව එලිදරව් වෙලා නැහැ. ඒ නිසා වෙනදාට වඩා තමන් මේ වේදනාව මේ අපහසුතාවයේ මේ දරතේ පටලාහේ දරා හිටියාද නැද්ද කියන එක දක්නාසුලෝ භාවනා කරන්න ඊට පස්සේ කරන මොන දේ වුණත් එච්චර වැදගත් වෙන්නේ අති ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ අද දින සක්මනෙහි අත්දැකීම් මෙසේය. අද දින මාගේ සක්මන ක්‍රමයෙන් ස්වයංක්‍රීය වී ඊටමත් ජව සම්පන්න විය. කිසිදු වෙහෙසක් නොදැනුනි. මා පසෙක සිට අශ්වයන් දුවන ලෙස බලා සිටින්නාක් බඳු විය. පර්යංකය ඉහත සක්මන් අවස්ථාවෙන් පසු පර්යංකයට පිවිසියෙමි. මූල කර්මස්ථානයට යාමටත් ප්‍රථම කම්පන චංචල දැනුනි. ක්‍රමයෙන් එයද නොදැනී සිරුර නිශ්චල විය. මා නිදහස් හිස් අවකාශයක සිටින බව දැනුනි. වෙනදාමින් හිස් අවකාශයට සහ ධාතු මනසිකාරයට හිත දෝලණය නොවුනි. එම හිස් අවකාශයේ ගතට සහ සිතට පුදුමාකාර නිවීමක් සිසිලසක් ශාන්තියක් ගෙන දුනි. සිතුවිලිද නොමැත. මා සිටිනා බව දැනුණු එකම සාක්ෂිය වරින් වර කම්පි දෙසින් දැනුණු උණුසුමෙනි. වචනයෙන් විස්තර කළ නොහැකි පිවිතුරු ශාන්තියක් එහි ඇත. එම ස්ථානයේ බොහෝ වේලා සිටීමට හැක. පිවිතුරු ශාන්තියේ උපරිමය අත්විඳෙමි. මාගේ ඉදිරි ගමනට උපදේශක් ඔබ වහන්සේගේ දෙපා නමද අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. ඔය මේක නිතර නිතර පුරුදු කරකොට ඔය දැකපු එකත් බොහෝම ලාමක තුච්ච එකක්. ඊයකට වැඩියෙන්න අද ඒක හොඳයි කියලා එන්නේ එන්නේ එන්නේ ඕක ඇතුලේ ගැඹුරක් තියෙනවා. ඕක ඇතුලේ ඇතුලාන්තයක් තියෙනවා. ඕක ඇතුලේ බැස්මක් තියෙනවා. ඒකේ එන්නේ හුරු කරපු තරමට. හටවපු තරමට නෙමෙයි. බලාපොරොත්තු වෙච්ච තරමට නෙමෙයි. ඒක විදිකේ ආවට පස්සේ ඒක මගේ කරගන්න යන්න එපා. ඒ විදිකේ පුළුවන් තරම් ශරීරයටයි හිතටයි ඒක මේ අත්දකින්න ඉඩ දෙන්න. ඒක සාසනික වශයෙන් කියන්නේ සමාදන් වෙන්නේ කියලා. වෙන්න වෙන්න ගියාට පස්සේ තේරෙනවා මේක තමයි අපේ ප්‍රകൃතිය. මේක තමයි අපේ හැබෑ නිවහන. මේ ලෝකේ තියෙන කුණු කන්දල් තේරම ඔළුවේ දාගෙන එව්වට උත්තර දීදී දඟලන්න හැදුවට ඔය විවේකේ ලද්දා ඉඳලම උපන්දා ඉඳලම තිබිලා තියෙනවා. ඒකට අනුග්‍රහ කරන්න අපි දන්නේ. අපි අනුග්‍රහ කරන්න දන්නේ වැරදිච්චට, වැරදිච්චට අකුසල් වලට, පව් වලට අනුග්‍රහ කර කර ඉන්නවා. ඉතින් දිනුනට පස්සේ ලොකු වෙනසක් තේරෙනවා. නමුත් ඒ වෙනස සාපේක්ෂ වශයෙන් ලොකු දෙයක් වුණාට හෙට කරලා බලන්න අනිදා කරලා බලන්න. ඒකට ඕකත් පුංචි වෙලා. ඔయితත් වැඩි ගැඹුරක්. ඔయితත් වැඩි සාන්තියක්. ඔయితත් වැඩි ප්‍රණීත භාවයක් එන්න පටන් ගන්නවා. ඒකට එන්න නිතිපතා භාවනා කරන එක කරන්න. ඒක නිකන් මේ රැයට කනවා, දවල්ට කනවා, උදේට කනවා තරමට භාවනාව ඇඟට වදින්න ඕනේ. එතකොට තේරෙන්න පටන් ගන්නවා. අපි මේ මේ සැප හොයන්නේ කොහෙද? ඔහේන කිසිම තැනක සැප නැහැ. මේ හම්බ වෙච්ච එකට පුළු කොහොමද අනුග්‍රහ කරන්න කියන එක විතරක් කල්පනා කරන්න. ඒකට සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒකල පුළුවන් තරම් මේ මේ හම්බ වෙන මේ නිරාමිෂ අකිරියෙන් හම්බ වෙන මේ සුඛයට අවශ්‍ය පහසුකම් ටික දෙන්න. ඒ පහසුකම් දෙනවයි කියලා කියන්නේ හිත නරක දේවල් වලට යොදවන්න එපා. එහෙම නැත්නම් කය නරක දේවල් වලට යොදවන්න එපා. කවුරු හරි ඇවිල්ලා යොදවනවා නම් යොදව ගන්න කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් Taman විහිං දෙන්න එපා. එතකොට හිතයි කයයි ඔය මේ කාව තමන්ගේ පැලැස්සට ගියා වගේ පොඩි කම්මගේ ඔඩොක්කොට ගියා වගේ මොහා තමන්ගේ මුවන් පැලැස්සට ගියා වගේ සාන්ති වෙන්න දන්නවා. ඒක උගන්නන්න දෙයක් නැහැ. ඉතින් නමුත් මේ දැන් කිව්වට මේක උත්කෘෂ්ටයි හොඳයි කියලා එහෙම තමයි හිතෙන්නේ. ඔය කරගෙන කරන යනකොට ඔయితත් වැඩිය උතුම්. ඔయితත් වැඩිය සාන්ත ප්‍රණීතත්වයක් තියෙනවා. ඒ නිසා ඒ தත්වයට යන්න යෝගාවචරිතින් කළ යුතු තමයි මේ අද තියෙන தത്വයට ගැළපෙන විදිහට ජීවන රටාව සකස් කරගෙන මේක නැවත නැවත ලැබෙන විදිහට සකස් කරන්න. එතකොට ඊට වැඩිය උතුම් වාර්තා උතුම් රචනා ලියා ගන්න පුළුවන් තත්ත්ව වෙනවා. ඒකට ලියලා වැඩකුත් නැහැ. කාට කියන්නේ? මේ ඒක නිසා දැන් ওই වෙලාවේදී හරි ලොකු සීලීලාගයක් තියෙනවා. නමුත් ওই නියම එක නෙවෙයි. තව ඉස්සරහට යන් කියන එකයි කියන්නේ. භාවනාවට ආධුනික මගේ දෙවන කමඨහන් ලිපියයි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම දින දෙක තුනකට පෙර පර්යංක භාවනාවේදී පැයක් පමණ එහි නියැලීමෙන් අනතුරුව මාගේ මුහුණේ හා අත් දෙකෙහි සමහර තැන්වල නලියන ස්වරූපයක් කුහුඹ දුවන කුහුඹින් දුවනවා මෙන් දැනුනි. විදුලි පංකාවේ මද පවණින් හැමේ සියුම් සිදුරුවල සිදුවන රෝමෝත් ගමනය නිසා මෙය සිදුවන්නට ඇතැයි පර්යංකයෙන් නැගිටි පසු මම තීරණය කළෙමි. තවද මෙම භාවනාවේදීම දෑස් වසා සිටින විට දීප්තිමත් ලාපැහැති වර්ණ රෝස නිල් කහ වැනි කිහිපයක් අවකාශයේ දර්ශනීය ලෙස දිස්සූයේ මම ප්‍රීතියෙන් උද්දාම වී තවදුරටත් ඕනකමින් බලා සිටින්නට වීමි. සුදු පැහැති ලෝගුමෙන් දිග ඇඳුමෙන් සැරසුණු විවිධ වයස් ප්‍රමාණයේ පුද්ගලයන් 6 දෙනෙක් පමණ තම තමන් අත වූ එකවන් පියකරු වාජන විශේෂයකින් කිසියම් දියරයක් වත් කරමින් ස්තෝත්‍ර වැනි යමක් එකවර කියන්නට ඌහ. පර්යංකයේ සිටියදීම සිදු වූ මෙය සිහිනයක් දොයි සිතූ මම මෙවැනි දේ බලා සතුටු විය හැකිනම් භාවනාවේ පැය දෙක තුනක් උගද නිරතව සිටිය හැකියයි යන පිවිතුරු හැඟීමෙන් යුතුව තව දුරටත් හරිබරි ගැහි වාඩි උනිමි. අහෝ හිස් අවකාශයේ පමණි. දිස්සූයේ මෙය මනෝ විකාරයක් යයි සිතූ මම ඒ සිදු වූ දිනවලදී ඉදිරිපත් නොකළෙමි පින්වත් ස්වාමින් වහන්ස මට භාවනාව ඉදිරියටම කරගෙන යාමට උපදෙස් දුනු මැනවි. යෝගාවචරයන් නිවන් මඟට යොමු කරවීමට නිති උත්සාහ දරන ඔබ වහන්සේගේ ප්‍රයත්නය සිතැඟි අයුරින් ඉටුවේ වායි ප්‍රාර්ථනා කරමි. මේ වගේ භාවනා කරනකොට අපි බලාපොරොත්තු වෙච්ච නැති හොඳ නරක කොයි දේත් පේනවා. ඉතින් මේ යෝගාවචරය හිතනවා මේකේ හීන පලාපල බලනවා වගේ මේකේ පණිවිඩයක් ඇති කියලා. ඒ පණිවිඩය ඇති කියලා හිතනකොටම සතිය කැඩෙනවා. සතියේ තියෙන අහිංසකකම නැති වෙනවා. සතියේ තියෙන පීඩුවකම නැති වෙනවා. ඉතින් අර වෙච්ච එකට හොඳයි නරකයි හරි ගියා වැරදුනා කියලා ඉතින් කතන්දර ගෙතන එක තමයි තියෙන්නේ. ඒක නිසා කියනවා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා නානාරුදු වේශමවා මග අවුරන්නේ. ඒ ලස්සන දේවල් පෙන්නත් මග ඇවිදිල්ලක් තමයි. නරක දේ පෙන්නත් මග ඇවිදිල්ල තමයි. මේක මේවා දිහා බලලා කොච්චරද බල මේවට මග නතර වෙන්න එපා. මේවා Tamanට ලාභයට පාඩුවට වෙනවා කියලා හිතන්න එපා. ගමනක් යනකොට පහුවෙන හැතැම්ම කනවා කියන්නේ. ඔය හැතැම්ම කනුවට වැද වැදින්න ගියොත් ගමන කෙරෙන්නේ නැහැ. ඉතින් කොච්චරක් මේවා දකින්න වේද? තීරුම් ගන්න මේ මනසට ඕන විකාරයක් හදලා පෙන්නන්න ඕන වෙලාවක පුළුවන්. ඕවට කේන්දර බලන්න ගියොත්, හීන පලාපල බලන්න ගියොත්, නිමිති බලන්න ගියොත්, අහන්න කතා කරන පටන් ගත්තොත්. ඉතින් ඒක තමයි මේ කාම ලෝකේ කියන්නේ. පිස්සු පියාටෝ. මේ පේන පේන ඔක්කොම අරගෙන අර සතිය පාවා දීලා මේක දිගේ යනවා. මේ කොච්චරක් කමඨාන සුද්ධ කරන්න වේද ඔය හැම එකක්ම ඉන්නේ බාධා කරන්නයි. ඔය කිසිම එකක් මේ සුභ සිද්ධිය පිණිස ඉන්නේ නැහැ. ඒ බාධා නොකර ගන්න එක තමයි යෝගාවචරය කමඨාන් සුද්ධ කිරීමෙන් ගිස ගන්න ඕනේ. ඔය එන එකකටවත් අහුම්කන් දෙන්න යන්න එපා. අහුම්කන් දුන්නොත් මායයට අහුම්කන් දුන්න වෙනවා. කෙලෙසකට අහුම්කන් දුන්න වෙනවා. බුදුචානන් අපිට දේශනා කළ තිනෝගේ ගොඩාක් දේවල් එනවා. ඔව්වට උත්තර බැන්නොත් බුදුහාමට උදව් කරගන්න බැරුව යනවා. ඒ නිසා බුදුහාමටත් කිසිමකට යන්න ඔය මොනවා ආවත් පුළුවන් දහංගටයක් දාලා සතිය කඩා ගන්න එපා. මේකෙන් කරන්නේ සතිය කඩන එක තමයි. ඉතින් කවුරු ආවත් කවුරු පෙනුනත් ඒක නිසා ඒ මං 77 78 විතර කියවපු මහායාන පොතක් මම පුස්තකාලේදී කිව්වා. Taman යන මග ඉස්සරහට බුදුහාමුදුරුවෝ ආවොත් පයින් දමලා නින්නේ කියලා. මොකද බුදුහාමුදුරුවෝ නෑ මේ කාලේ. ඔය එන්නේ බොරුවක්. ඊකට දකන දෝ පාරෙන් ආවිලා වඳින්න පටන් ගත්තොත් ඉතින් බුදුහාමුදුරුවෝ අපිට ඉතින් নানা ආකාර දේවල් කරලා අලිය අවුලක් ඇති කරනවා. නිවන කෙනෙක් පතන්න එපයි කියලා තියෙනවා වැසිකිලි එක නොසෝදාහලා අසුචි පිටක්සේ සලකන්නේ කියලා. නිවන පැතුවට ලැබෙන්නේ නැහැ. නිවන ලැබෙන්න භාවනා කරන්න ඕන. ඒ නිසා ඒක කියනකොට මම නිකන් හීන අඩියක් දාලා ගියා. යකෝ මේ බුදුහාමුදුරන් නේද කියන්නේ කියලා. ඒක ඇතිල්ලිය දෙන අපේ බුදුහාමුදුරු පින්නම් පළෝ එන එක බොරුකාරී. ඌට වඳින්න එපා. අපිට තියෙන්නේ මේ සතිය පවත්තන එකයි. පින් නැති එහෙම දෙයක් එන්නේ නැති කිසිම කෙනෙක් නැහැ ලෝකේ. හැම කෙනාටම එක එක දේවල් පෙන්වන. ඉතින් මේවා කියනකොට මම මේ තරහට කතා කරනව නෙවෙයි. ඔය එකකින්වත් වෙන්නේ නැහැ. එකකින්වත් වෙන්නේ වෙනවනම් අහිංසකම නැති වෙනවා. අපේ පිවිතුරු ගතිය නැති වෙනවා. අපේ අව්‍යාජ ගතිය නැති වෙලා මේ ගමන වැත්තක තියේදී මේ නෙවදිගේ අතුරු අතුරු පාරවල් දිගේ ගිහිල්ලා ඒ වගේ මගතොක විස්තර කර කර ඉන්නකොට අර සරලකම ඍජු ගතිය අහිංසක ගතිය නැති වෙනවා. මේක තීරුම් ගන්නේ කෙනෙකුට තේරුම් ගන්න එක වෙද්දිම කොච්චර කාලයක් ඇයි කොච්චර කාලයක් ඇයිද මොකද අපි ඒ තරම්ම හීන පලාපල බල බල පේන අහා නිමිති ගනිමින් අරකට මේකට මේකයි මේකයි කියලා කතන්දර ගොතන එක නේ කාම මේ භෞතික කාම ලෝකේ නැත්තම් මේ පෘථජන ලෝකේ කියන්නේ නිසා මේන මොනම දෙයක්වත් ඒක මොහොතක් පමා වෙන්න තරම්වත් වටන දෙයක් ඕකේ නැහැ ඒ නිසා මේවා ගෙවන් වෙච්ච තරමට හොඳයි මොකද ඒක උඩ දන්නවනේ මෙව දැකලා ප්‍රමාණ වීමයි අපේ ගමනේ තියෙන්නේ අප්‍රමාද වීමයි නැත්නම් ඌව කට උල් කර කර කතා කර කර කතන්දර ගොතන්න පටන් ගත්තොත් මායාවේ කාරණාව සිද්ධ වෙලා ඉවරයි කෙලෙසේ වෙන්න ඕන දේ වෙලා ඉවරයි මොකද අපි පමා වෙලා ඒ නිසා ප්‍රමාණ නොවි දැක්කයි කියලා අකුසලයක් කියන්නම් බෑ ඔකට ඔටි බුරු පන්සිංශ කියන අපරාධේ කාලේ නාස්ති කිරීමක් කියලා කියනවා යෝගාවචරය අකුසලයක් කරන්න හදාසින් කරනවා නේ යෝගාවචර මේ අලුත් දෙයක් දැකපුවම සිල්ලිලාරයට කියන්නේ. නමුත් මේකේ පමා වුණොත් කාලේ නාස්ති වෙන නිසා ඉස්සරහට යනකොට හොඳට තේරෙයි. ඔය එනකොටම තේරෙයි. ඔය එන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. අන්න ඒක තේරුම් ගන්න එක Tamanට වැටහෙනකොට ආයෙ කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ඒ වැටෙන්නේ නැත්තම් තාම කනවනම් තාම මේවට කතන්දර ගොතනවනම් තාම ප්‍රපංච කරනවා නම් ඉතින් කමටහන දිගට සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරන එකනත් කවදාවත් කේන්ති ගන්නත් එපයි කියලා ලියලා තියෙනවා. කේන්ති ගත්ත කවදාකවත් කරන්න බෑ මේ වැඩේ. මොකද යෝගාචරය ස්වභාවයෙන් අහිංසකයි. වැඩේ ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ කියලා හැම බැද්දකම යනවා. හැම අතුරු පාරකම යනවා. ඉතින් ඉතින් බැනලා ගහලා වැඩක් නැහැ කියලාම දෙන්න ඕනේ. ඔය කොච්චර ගියත් මේ සංකර වෙනවා වැඩි. කෙලින් පාරක් තියෙනවා. ටිකටම සතිය වඩන්න. මෙව එන්න එපයි කියලා හිතන්නත් එපා. ආවට ගා ගන්න නැතුව යන්න පුරුදු වෙන්න කියන එක තමයි පොදුවේ කියන්න තියෙන කමඨං සුද්ධ කිරීම පස්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම භාවනා වාරයේ මාගේ තෙවන කමඨහන් වார்த்தාවයි මේ මා මෙතෙක් අත්විඳි හොඳම සක්මනයි ශරීරයේ පැවති බොහෝ වේදනා සමතේකට පත්වී තිබුණි වේදනාවකින් තොරව පාදයේ ලනුපැදුර මත ස්පර්ශවන අයුරු මෙනෙහි කළෙමි ගමන තරමක් වේගවත් විය. මොහොතකින් ලනුපැදුර මා පසුපසට යනවා දෙනුනි. එය දෙනුනේ සුළු මොහොතක් පමණි. කිසිදු අපහසුවකින් තොරව දෙපා මත සිහිය පිහිටුවමින් මුළු කාලයම සක්මනේහි යෙදුණෙමි. පර්යංකෙහි මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වේ. හිඳගත් කල හිසෙහි නලියන ස්වභාවය ඉස්මතු විය. එදෙස බලා සිටියෙමි. හිත හුස්ම රැල්ල දෙසට නතු විය. හුස්ම දැනුනේ උගුරේ පහත කොටස තුල දියසුලි කැරකෙන අයුරිනි. එම දියසුලි කැරකි කැරකි දැතිරෝධයක් මෙන් ක්‍රමයෙන් විශාල වෙමින් උගුරේ සිට මුහුණ ප්‍රදේශයේ ආවරණය වනසේ ඉහළට එසවුනි. එය හිස මට්ටම දක්වා ඉහළ ගොස් මගේ සිරුර ආවරණය කරමින් රෝදයක් තුල මා සිටින බවක් අවබෝධ විය. සිරුරේ තද ගතියක් පැවති අතර දිග හුස්මක් පිට වී සිරුර සැහැල්ලු විය. මෙසේ පවතින අතර භාවනා ඉරියව්වෙන් මගේ රූපය කවයක් තුල මා ඉදිරියේ දිස්විය. එය නිසල්මන්්‍ය. එම රූපයද මා සිටින ඉරියව්වද වරින් වර මගේ සිත ග්‍රහණය කර ගනිමින් මුළු පරයන්ක කාලයම ගත විය. සිත තුල දැඩිව අල්ලා නොගත් සියුම් සතුටු ස්වභාවයක් පැවතුණි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් හා අනුශාසනා ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. කොහොමද මුල් මුල් අවස්ථාවේ ගන්න ප්‍රයත්නය අනුව අරමුණ නතු කරගන්න දන්නවනම් එහෙම නැත්නම් කියනවා ඉන්න ඉරියව්වට හිත දාගන්න මේ හරියට දුවන බස් එකට දුවලා ගිල ගොඩ වුණා වගේ ගොඩ වී ගන්න පුළුවන් නම් ඊට පස්සේ එක එක ආකාර පෙන්වන්න පටන් ගන්නවා ඒක ඉතින් අර සීමාවක්ම නෑ. ඔහි එක එක ආකාරම තමයි හොඳට තේරෙනවා දැන් මේ සතියේ ගමනේ යද්දී තමයි මේ එක එක ආකාර පෙන්වන්නේ. ඒ ආකාරات පහු කෙරුවට පස්සේ තමයි මේක ඔක්කොම මේ සාටහන්ද ආකාරද ඔක්කොම එකට වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අරමුණම නෙවෙයි, කයම නෙවෙයි, ලෝකෙම. සද්දත් ඇහෙනවා, වේදනත් දැනෙනවා, හිතවිලිත් තියෙනවා, ආනාපානෙත් තියෙනවා, සතියක් තියෙනවා. ආන්නේ මට්ටමට එන්න ඉස්සලා මේ වගකීම් බහරේ භාවනා යෝගාවචරයට සතිය පැවැත්වීමේ තියෙන සංකර භාවය වැඩි කර කර වැඩි කර පෙන්වනවා. පෙන්වනකොට සතිය කැඩෙන්නේ නැහැ. ටිකට කරණ තියෙන්නේ මේක ආයාස කරන්න කරත් නොකරත් ටිකට යන වැඩක් කියලා පෙන්නන ආකාරවල පේනවා හිතට ඕනේ නම් ඕනම දෙයකින් ඕනේ ආකාරයක්ම වල පෙන්වන්න පුළුවන්. ඕනම දෙයකින් ඕනේ සටහනක් ඇඳලා පෙන්වන්නත් පුළුවන්. ඕනම දෙයකින් ඕනේ ස්වභාව ලක්ෂණයක් ගතියක් භාවයක් පෙන්වන්න පුළුවන්. ඉතින් නිසා හිතට මේ නට මැවුම් කාර්කම කරලා පෙන්වන්න දෙන්න. එකක්වත් අල්ලන්න යන්න එපා මේකට වැඩිය මේක හොඳයි මේක නරකයි කියලා නැතුව බලන්න ඉන්නකොට යා නටලා නටලා නටලා නටලා අර තේරෙන්න පටන් ගන්නවා මේ යෝගාවචරය ලනු කන්නේ දින කතන්දර අහන්න කවුරුත් නැහැ. පල්පල් කතන්දර අහන්න කවුරුත් නැහැ වෙනකොට ඒක කීකරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක එක සැරේ වෙන්නේ නැහැ. එක රැකින් වෙන්නේ නැහැ. ජවනික කීපයකින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට යෝගාවචර දන්නව මොන කතන්දර කියාගෙන ආවත් මොන රංගේ රංගපෑගෙන ආවත් ඒක නොදැක්කා වගේ නැහුණා වගේ එහෙම නැත්නම් නොදැනුණා වගේ බලාගෙන හිටියොත් වෙන වෙන්න දෙයක් නැහැ. ඔක්කොම තැම්පත් වෙන එක විතරයි වෙන්නේ. අපි මේකේ ඉන්ඩි ඉස්සලා පැනලා ඒක බදාගෙන ඒකත් එක්ක කතන්දර ගොතන්න පටන් ගත්තොත් ඉතින් හොරාට ඉස්සලා කෙහෙල් කන වැට පැන්නොත් ගමනක් යන්න බෑ. ඉතින් ඒකේ මේරීමක් තමයි පෙන්වන්නේ. එක එක ආකාර පෙන්වනවා, එක එක සටහන් පෙන්වනවා. සටහන් වලට මේ නංවනම් දෙන්න යන්නත් එපා. සටහන් අනු ආඩම්බර වෙන්න යන්නත් එපා. කනගාටු වෙන්න යන්නත් එපා. ඒක ඊගාව ජවනිකාව ඊට පස්සේ තමයි ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් මේ සියල්ලගෙම සමස්තය පෙන්වන්න පටන් ගන්නෙ. ඒකට සූදානම් කරන ගතියක් තියෙන්නේ. ඒක නිසා ඔය ගිය ක්‍රමේටම මේක හොඳට ඇඟට වද්දා ගන්න. මේකට හුරු වෙන්න මේ ඔක්කොම වෙදි සතිය කැඩලා නැහැ කියන බව වක බලන්න කියන එක තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මේක අවසන් ලිඛිත ප්‍රශ්නේ ප්‍රශ්නයක් වශයෙන් නොවේ ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. අති ගෞරවනීය වන්දනීය පූජනීය නායක ස්වාමින් වහන්සේ මා අත්විඳි සුවිශේෂී වූ සක්මනකි. සක්මනේ හොඳින් සතිමත්ව වම දකුණ හඳුනාගෙන ඊටමත් හොඳින් සක්මන් කරන විට ශබ්දයක් ඇති වී සුළු මොහොතකින් එහි ශබ්ද තරංගය මා වෙත පැමිණ සක්මන් කරන මා තෙරපාගෙන පිටතට ඇදී ගිය අතර සක්මනෙහිදීම එම තරංගය ඇදී ගිය දෙසට සිරුරේ සමබරතාවය ඇදී යන බවක් දැනුනි. එහෙත් සතිමත් බව බිඳී නොගොස් තිබූ නිසා සමබරතාවය රැකගෙන සක්මන සිහියෙන් කිරීමට හැකියවීම ප්‍රීතියක් ලබා දුනි. මෙවන් සෝබාදහමේ අසිරිය විඳීමට හැකි වී තිබීම මහත් ආශ්චර්යකි. අප කෙරේ දක්වන කුළුණු ගුණයට ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ශරීරයට දුන්න සක්මන් කරන්න ඕ ඉඳ ගන්න එයා හොඳටම දන්නවා. ඒ හිතින් ඇඟිලි ගහන නිසා තමයි කරගන්න බැරි. ඒක නිසා ඒවා මේ ශරීරයේම තියෙන සමබරතාවයන් අපි විශ්වාස කරේ නැතුවට මේකට ඔහොම යන්න දුන්නොත් බයිසිකල් එකේ අපි මෙහාට නැමුණොත් බයිසිකල් එක නැගිටලා මේ පැත්තට යනවා යම් වේගයකට ආවට පස්සේ. ඒ වගේ මේක ඇතුලේ තියෙන මේ සමබර සමතුලිත ඒ සංසිද්ධ භාවය ස්වභාව ධර්මයකට කියලා කියන්නේ අපි කරන්නම කැමති මේ හැඟ හසුරුවන තාක් ඒක ඝර්ෂණයක් ඇති කරනවා. දරතයක් ඇති කරනවා. පරිලාහයක් ඇති කරනවා. ඉතින් යන්න දුන්නාම ඒ ශරීරය දන්නවා මේ ස්වභාවයට මේ කාල ගුණයට කරන්න ඕන දේ. එතකොට තේරෙන පටන් ගන්නවා පුදුම තැපක් තියෙනවා. හදන්න කරන්න ගිය ගමන් හැම තැනම හැප්පෙනවා. ඒ නිසා මේ සොයන් සිද්ධ භාවයට එනකන් මේ පදම ගන්නකන් ඉතින් අපි අර මේක ආලවට්ටම් කරන්න හදනවා අරක ටිකක් වැඩි කරන්න හදනවා මේක ටිකක් අඩු කරන්න හදනවා අන්න ඒකට සංස්කාර කියලා ඒ සීල රබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුරජාණන්සේ දේශනා කරා. ඔබ හදන්න ගියොත් කක්කා. යන්නරපන් ෂෝකේට මොකක්වත් නැතු වෙන. ඒ නිසා ගස්කොලන් වැවෙන හැටි බලන්න ගස්කොලන් කිසිම චේතනාවක් නැහැ. එහි වැවෙනවා. අපිට අපි වැවෙන්නේ නැති අපේ දරුවන්ට වැවෙන්න දෙන්නත් බෑ. ඒකටත් ඇඟිලි ගන්න. අල්ලපු ගෙදරටත් ඇඟිලි ගන්න. අල්ලපු රටේ තියෙනවට ඇඟිලි ගන්න. ඉතින් ඇඟිලි ගහලා අනාගෙන මේ ගත කරන ජීවිතේදී ආ බලනකොට මේ ස්වභාව සිද්ධියට ඉඩ දෙනවා කියන ඥාණය අපි කවදාකවත් දෙන්නේ කල්පනා කරන තාක්ක. කල්පනා කරන හැම වෙලාවෙම මේ ඥාණය පැත්තක තියලා කල්පනා ඥාණ ඉස්සරහට දානවා. ඒක මේ දේශීය හොඳ ස්වභාවික නිෂ්පාදන වෙනුවට හදපු හොර බඩුවක් වගේ. ඒ හොර බඩු බොහොම ඉක්මනට ඇඩ්වර්ටයිස් කරනවා විකුණනවා নানা ප්‍රකාර දේවල් කරනවා. නමුත් නියම ගුණාත්මක දේවල් එහෙම කියාපාන්නේ නැහැ. ඒ නිසා සක්මන් කරනකොට තේරෙයි මේ පොළවේ මහා පොළවේ සපත්තු සෙරප් නැතුව ඇවිදිනවා කියන එක ලෝකයේ තියෙන විශිෂ්ටතම ආශ්චර්යවත් දෙයක්. අපි ඒක නැති කරගෙන තියෙන මේ පොළොවට සිමෙන්ති දාලා කවුද දෙකට සපත්තු දාලා ඉන්න හරියක් ඉන්නේ උඩු මහන්තලාවල. ඉතින් පිස්සු. ඉතින් ඔළුව නරක වෙනවා. වැල්ලට ගිහලා නිකන් පයින් ඇවිදින්න බෑ මොකද වෙන්නේ කියලා. අත් දෙකකින් වැලි ටිකක් මිරි ගන්න බෑ මොකද වෙන්නේ කියලා. ඔය තියෙන ආතතිය ඔක්කොම යනවා. අපි මේ දියුණු වෙලයි කියලා කරගෙන තියෙන විකාර දිහා බලනකොට ඉල්ලගෙන කන්නේ. එහෙම නැත්නම් ඇදගෙන නාන්නේ. ස්වභාවික වෙන්නේ. අඩු ගානේ මේ ශරීරයේ තියෙන ආසාවෙන් දවසට සුළු වෙලාවක්වත් ස්වභාවික වෙන්න බලන්න. අපි කවුරු වෙනුවෙන්ද මේ රංගපාලා මේ මේ මොකද්ද මේ යුද්ධයට ඇඳගත්ත සන්නාහයක් බඳගත්තා වගේ විඳින වදේ. නිසා පුළුවන් තරම් ඇඟට දෙන්න ස්වභාවය. බිම පයින් ඇවිදිනවා කියන එක විශාලම මේ ආශ්චර්යවත් ධර්මයක්. අපේ ਸਰවචනංශයේ ගිය පාර තියෙනවා. ওই ලෝකෙ පහළට එකම දෙවි කෙනෙක්වත් හිටියයි කිව්වට කද්දාකවත් පුරාවිද්‍යානුව ඔප්පු කරලා නැහැ. ඔප්පු කරන්නත් බෑ. ඒ පයින් ගිහිල්ලා නැහැ. අපි බුදුහාමුදුරනේ හැමදාම දීපාන්දර නැගිටපුවාම පිනිපිට යාමේ අඩු ගාණ කිලෝමීටර් 10ක් 15ක් පයින් යනවා. ඉතින් නිවන් දකින්න ගහන්න දෙයක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ කිලෝමීටර් 10ක් යන්න ඕන නම් 3 wheeler 15ක්වත් තියෙන්න. පාරට බහින්න ඉස්සෙල්ලා එච්චරයි හොය. සාවුව වැත්තක දාලා අපේ පැරණි සිංහල ක්‍රමයට යන්න. අතින් පයින් වැඩ කරපල්ලා. පයින් ඇවිදපල්ලා. කරන වැඩේ සබහා ධර්මයත් එක්ක හිටපල්ලා. ඒකෝර තේරෙන පටන් ගන්නවා බුද්ධමාකාර ජොලියක්. ඉතින් ඒක නැති කරගෙන තියෙනවා නම් පරිසරයට දොස් කියන්නේ රටට දොස් කියන්නේ අපේ කෑදරකම තමයි. අපේ තියෙන මේ බටහිරට ගැති තුප්පහි ආ මොකද පෞරුෂත්වයක් නැති හීනමානකම නිසා. සිංහලට සිංහල රටේ ඕන දෙයක් කරතයි. ඒක නැති කරගෙන තියෙනවා නම් ලෝකෙට බණින්න එපා. බණින්න ඕනේ බුදුහාමරෝ නැති කාලෙට. ශාසනයක් තියෙනවා. සම බැලලා තමන්ගේ ස්වභාවික ජීවිතය ගතකරන්නේ ඒකට කවුරක්වත් එන්නේ නැහැ. වතුරට බැහැලා පීනන අපිට කවුද ගොඩ ඉඳලා උපදෙස් දෙන්නේ? ඒක පයින් පොළවේ ඇවිදින්. බුදුම සනීපයක් හම්බ වෙනවා. ඒක ආශ්චර්යවත් ධර්මයක්. මොකද ඒ තරම් අපි අංජබජල් ඉන්නා. ඒ තරම් අපි કૃතිම නිසා, ඒ තරම් අපි පොළවට අහිමි නිසා. මම කියන්නේ පොළවේ පිමෑ විදින්න ලයිසන් නැහැ අපිට. ඒකට වෙනම ලයිසන් ගන්න ඕනේ. බස් වලවන්න වගේ පයින් යන්න ලයිසන් ගන්න. මොකද හේතුව මේ අපි අම්මලාට තාත්තලාට තිබුණ නැති පිස්සුවක් ඇවිල්ලා තියෙනවා. පොළොව ලයිසන් කරලා. ඒ නිසා අපිට ලයිසන් ගන්න වෙනවා පයින් ඇවිදින්. දැන් පොළොව සිමෙන්තියෙන් ලයිසන් කරගුවාම ඌ පිස්සු ලෝකෙක ජීවත් වෙන්නේ. බුරුම රටේ කියන්නේ ඒක ඔළුව නරක් වෙන දෙයක් කියලා. බුරුමේ පුළුවන් තරම් කීයක් හරි වියදම් කරලා ලී තමයි දාගන්නේ පොළවේ. ස්වභාවික දේ ගත කරනවා. මේකට කියන්නේ එංගලන්තෙන් ඉන්නපොයි කියලා. පිස්සු කියලා. ඒ නිසා ස්වභාවික දේ දැල්ලේ පොළවේ ඇවිදින එක තමයි හොඳම වැඩේ. ඒක මේ විදිහට ලියන එක හොඳයි. මොකද ඒකට කාට හරි භාවනා අත්දැකීමක් කියලා හරි ඔක අගය කරනවා. ඒකට ඉස්සරහ යන උනන්දුවක් ඇති වෙනවා. කවුරු හරි අහලා තියෙනවද අවුරුදු 45ක් පුදුරජානන්සේ සෙරෙප්පු දාලා නැහැ කියලා? කවදාවත්? කවදාවත් නැහැ. අවුරුදු 45ක් පයින් ඇවිදලා තියෙන්නේ කවදාවත් පාවිච්චි කරලා නැහැ. කවදාකවත් 84000 ධර්මස්කන්ධය දේශනා කරන්න කළු ඇල්ලක් පාවිච්චි කළා නැහැ. රටවුණු කැල්ලක් පාවිච්චි කළා නැහැ. මොකද ඇත්ත ධර්මෙට ඉච්චර ඕනේ නැහැ. චර්යාවෙම බේනවනේ. ඒ නිසා අපි අපිත් අප විඳලා මේ අනික් ලෝකයට කියන්නේ උඹලට ඕන නම් ඉල්ලගෙන ඇදගෙන නාපල්ලා. බෙදාගෙන කහපල්ලා. හැබැයි මේ ස්වභාවිකදී අපිට තියෙන මේ uppati දායාදයක්. බර්ත් රයිට් එක. ඒකට යන් එතකොට ඔය ටෙඩි හොඳ රචනා අහන්න පුළුවන් එහෙට අඬ වෙනකොට. දැන් අපිට තියෙන විනාඩි 25ක් විතර වගේ කාලයක් ලිඛිත ප්‍රශ්න સમાප්තයි කියන ප්‍රකාශය මතින් වෙන කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා. දැන් එහෙම නැත්නම් අපි අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපිට තියෙන පැයකමාරක විතර කාලයක් සක්මන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි